සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ අද අපේ සිටිජ වැඩසටහන සඳහා සිටිජ සන්තාගාරයේ සිටිජ කූටාගාරයේ ඔබ අපේ වාඩි වෙලා ඉන්නේ මේ උදෑසන අලුත් සාකච්ඡාවකට ඔබ දන්නවා සිටිජ හදවතේ මනසේ ඉම් බලලු පුලුල් කරන ප්‍රසාරණය කරන ඉම් ගලවන කහ කතා බහක නියැලෙන කිසියම් පරණාර්ථයෙන් නොඋනත් එක්තරා විදිහට අභියෝගාත්මක කතන්දර වලට ඉඩ ලබා දෙන අවකාශය. අද සිටිජ අවකාශයට පැමිණලා ඉන්නවා ඔබ දන්නවා මම රැගෙන මගේ මිත්‍රයෝ ඒක බොහොම කෙලින් කියන දෙයයි. මගේ මිතුරෙක් විදිහට මම සලකන නමුත් ඇත්තටම මෑතදී මම අඳුනගත්ත සහෘදෙක් මිතුරෙක් බුද්ධික බණ්ඩාර. බුද්ධික ඔබටත් මම ආයුබෝවන් කියලා කියනවා. මම බුද්ධිකත් එක්ක පහෝගී කාලේ යම් කතා බහක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් අපිට දෙන්නට ඔක්කොම හොඳටම කතා කරගන්න බැරිලා තියෙනවා. මේකත් පොඩි අවස්ථාවක් සමහර කරුණු දෙකක් ජීවිතේ යනවට පිටාව ගැන අපි අත්දැකීම් ගැන හුවමාරු කරගන්න. ඉතින් බුද්ධික මම අද දවසේම අපි දෙන්නයි කතා බහ පටන් ගන්න. මට පහුගිය දවස්වල පහුගිය දවස්වල ටිකක් කාලෙක ඉඳලා හිතන හිතිලා අසම්පූර්ණ මගේ වැඩේ කියලා මම කිව්වොත්. වැඩ කිරීම අසම්පූර්ණ වෙන්නේ ඇත්තටම ඒක පරණ විදිහට කියන්න පුළුවන් ප්‍රතිසංයෝජන නැවත ජීවිතේ ප්‍රතිසංයෝජන කිරීම වෙන්නේ. අපි දැන් ඩිකන්ස්ට්‍රක්ට් කරලා ඩිකන්ස්ට්‍රක්ට් ඇති වෙනවා. නැවත ජීවිතේ ප්‍රතිසංවිධානය කරගන්නේ කෙසේද? ප්‍රතිසංයෝජන කරගන්නේ කොහොමද කියන්නේ. එහෙම හිතනකොට මට පේන කරුණු තුනක් තියෙනවා. මූලික කරුණු තුනක්. ඇත්ත වශයෙන්ම ඒක අපේ සම්බන්ධතා තුනක් විදිහට සැලකන්නත් පුළුවන්. තමන් තමන් එක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන්. අපි අනිත් මිනිස්සු එක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන්. අපි පරිසරයේ ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධය අවුල් වෙලා තියෙන්න පුළුවන්. මේ සම්බන්ධතා තුනක්. ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධතා තුන නැවත ප්‍රතිසංවිධානය කිරීමේ වැඩක් විදිහට මේක හිතන්න පුළුවන්. එක සියුම් කාරණයක් අවධානය කරන්න. මම කැමති මේ වෙලාවේ මේ සම්බන්ධතා තුන දිහා බලද්දී මේවා වෙන වෙනම අත් වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මේකත් පද්ධතියක් විදිහටමයි දකින්න ඕන. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ, අන්‍යෝන්‍ය වශයෙන් සහභාගී වෙන, එකිනෙක මත බලපෑම් කරන, එකිනෙක මත යැපෙන පරණ පුරාණ බෞද්ධ අදහසකුත් පටිච්ච සමුප්පාද අන්‍යෝන්‍ය වශයෙන් පවතින සම්බන්ධතා තුනක්. ඉතින් අධ්‍යතන ලෝකේ නූතන ලෝකෙට අපිට වඩා වඩා පේන්නේ නූතන අර්බුදය කියලා අපි මේ වැඩසටහන තුළ සාකච්ඡා කරපු දේ ඇතුලේ අපි නිසාන අර්බුදයක, මනුෂ්‍ය වර්ග අර්බුදයක ඉන්නවා. අපි පරණ සිහින බැලු බැලමට දාලා යන්න ඕනද කියන වගේ ප්‍රශ්නකට පහුගිය දශක 2 3 4 තුළ මිනිස්සු තා උදාරම් සිහින ඊට වඩා යහපත් සමාජයක් මනුෂ්‍ය සමාජයක් පිළිබඳ සිහින දාලා යනවද දාලා යන්න ඕනද මේ තියෙන දේ අපිට ඒ බාර අරගෙන ඉන්න වෙනවද වගේ ප්‍රශ්න මැද්දේ තමයි මේ ගවේෂණ ලෝකේ පුරා වෙන ගවේෂණ මේ සිද්ධ වෙන්නේ නැත්නම් වශයෙන් සිහින පවා ප්‍රතිසංයෝජනය කරන්න ඕන වෙලාවක් කියලා මම හිතන්නේ. පරණ හීන අපි අතාරිනවද නැද්ද කියන වඩා සිහිනේ අලුතෙන් දකින්න හීන ප්‍රතිසංයෝජන රීකන්ස්ට්‍රක්ට් කරන්න. ඒතර මේ රීකන්ස්ට්‍රක්ෂන් වැඩක් විදිහට තමයි මට පේන්නේ නැවත ගොඩ නැගීමේ ඒ අර්ථයෙන් නෙවෙයි. ඒතර අර මම කියපු සම්බන්ධතා තුන ඔන්න මෙහෙම ඉංග්‍රීසියෙන් කිව්වොත් එකක් පැත්තෙන් තියෙනවා රීකන්සිලේෂන්. අපි සමාජයේ නැවත එකිනෙකා අතර සහ සම්බන්ධය ඇති කිරීමේ වැඩේ. ඊට පස්සේ තියෙනවා රීකනෙක්ටින් විත් නේචර් කියලා කියන්න පුළුවන්. අපි නැවත පරිසරයට සම්බන්ධ වීම. දැන් හුඟක් තියෙනවා නූතන යුගයේ ආපු එකක් තමයි පරිසර සංරක්ෂණය කියන එක. ඔක්කොම අවුල් වෙගෙන යනකොට අපි පරිසරය කෞතුක භාණ්ඩයක් විදිහට සංරක්ෂණය කරන්න පුළුවන්ද කියන වගේ. අත් වශයෙන් එහෙම කරන්න බෑ නේද? අපි පරිසරයත් එක්ක අවදාම එකට ජීවත් වෙච්ච. එතන ජීවිතයේ මේ සම්බන්ධතාවය ගැන තමයි අපි අලුතෙන් හිතන්නේ. එතන පරිසරයත් එක්ක අපි නැවත සම්බන්ධ වෙලා පරිසරයේ සමග එකට ජීවත් වෙන්නේ කෙසේද? මේක අලුතෙන් සකස් කරන්න ඕන, හිතන්න ඕන, පරිකල්පනය කරන්න ඕන. ඊගොන්ට අපි අපිත් එක්ක තියෙන සම්බන්ධය අභ්‍යන්තර මම කවුද ආදි වශයෙන් මේ ප්‍රශ්නේ. දැන් රීකන්සිලියේෂන් පැත්තේ තමයි විශාල සමාජීය ජීවිතය තියෙන්නේ. ඒකේ මාතෘකා රාශියක් තියෙන්න පුළුවන්. මිනිස් අතර භේදද නමුත් අවසානයේ කන බොන දේ අපි නැවත අපි මේවා සකස් කරගන්නේ කොහොමද? අපි පරණ විදිහට කාපු දීපු විදිහට හරියද? කෑම බීම ඇඳුම් පැළඳුම් අපේ පැවැත්ම නිෂ්පාදනය කරගත්ත විදිහ හරියද? ඉතින් පැරණි සිහිනේ තමයි අපි එක්තරා විදිහකට මේ පෞද්ගලික මේ කඩාගෙන බිඳගෙන යන වෙන දේ වෙනුවට සාමූහික පුරාණ සාමූහික අර්ථය. මේ සාමූහිකව සියලු දෙනාගේ යහපතට මේ කරුණු කාරණා ජීවිතයට අවශ්‍ය සපෝට් සිස්ටම්ස් නැත්නම් ජීවිත පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් අපි නැවත නිෂ්පාදනය කරගන්නේ බෙදා හදාගන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. ඉතින් මම මම දන්නා බුද්ධික මේ මේ කරුණ වලින් සමහර සමට බුද්ධික වෙනම අදහස් තියෙන පුළුවන් නමුත් මේ සමහර කරුණු යම කියන දේ සමහර තැන්වල ඔබ ඔබත් ඔබේ සමහර මිතුරුනොත් කිසියම් ගවේෂණයක කිසියම් ගොඩනැගීමක නැත්නම් සෙවීමක බැලීමක ඉන්නවා කියන එක තමයි මට මගේ අදහස. සමහරට අපි ඒත් එක වඩලා ඉන්න එළියේ වඩලා ඉන්න මේ අවකාශයේ ඉන්න සහෘදින්ටත් ඒ ගැන කතා කැමී කිරීම කැමති වෙන්න පුළුවන්. ඉතින් ඕන දැනකින් පටන් ගන්න පුළුවන් දෙක. මම හිතන්නේ මේ මම මුලින්ම ස්තුතියි සුන්ලයට මේකට ආරාධනා කිරීම ගැන මේ සුනිලය කිව්ව ආකාරයටම ඒ කියන්නේ තමන් අපිව නිර්මාණය වෙන ආකාරයේ මේ විවිධ පිටි තියෙන අතරම අපි අපි කියලා අපි නමක් දාගත්තට අපි මේ නිර්මාණය වෙන්නේ අපේ අවට ලෝකත් එක්ක තියෙන සම්බන්ධය ඇතුලේ. ඉතින් මම ආපහු මගේ ජීවන ඉතිහාසයට ගියොත් මම කියන අනන්‍යතාවය ගොඩනැගුණේ ඒක බැලුවත් ඇත්තටම මම හිතන්නේ මුතුනි අය પરම්පරාවට පස්සේ પરම්පරාවේ <laughs> සහ මම ඇත්තටම දැන් හිතලා බලද්දී අඳුනගන්නේ ඇත්තටම 56 දරුවෝ කියලා කියන්නේ. ඇත්තටම අපි හරියටම 80 දරුවෝ අපි තමයි විවුර්තාත්මකයත් එක්ක ගොඩනැගිච්ච දරුවෝ මට මගේ පාසල් කාලය සහ ඊට පස්සේ තරුණ කාලය ගැන මතක් කරද්දී හරිම මේ එක දීර්ඝ වෙනස් වීමක් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. ඔව් හරි. මොකද මට මතකයි එන්නේ ඒක අපිට කලින් පරාය මම හිතුව පරම්පරාවයි මම හිතන්නේ සුනිලයිලාගේ පරම්පරාවට තිබ්බ යම් කිසි විදිහකට පදනමක්. පොඩි ස්ථාවර කාලයක් තිබිච්චා වගේ අඩු ගන්න අපේ ළමා කාලේ සොරොත්තුනේ. <laughs> පදනමක් තිබ්බා සහ ඒ කාලේ අපේ තමු අපි තමන් වෙනුවට ආනය කරගන්න බලන වීරයෝ ප්‍රතිරූප ඒ වගේ දේවල් හරිම ස්ථාවරයි. පැහැදිලිතාවය තිබුණා. විජේක් මහත්තුන්ගේ අවුරුදු 10ක් විතර පතිරාජලා ඊට පස්සේ අපි හිතමු මේ ජෝතිපාල ගත්තා අවුරුදු 10ක 20ක මේ වගේ දීර්ඝ කාලීන අල්ලලා හිටපු කට්ටිය <laughs> ඒ වගේ ඒ කියන්නේ <laughs> අපිට නිකන් අවුරුදු 10ක ළමා කාලයකදී මලාගෙන හැදෙන්න දීර්ඝ කාලයක් තියෙනවා. ඒකෝර යම් කිසි ස්ථාවර අපිට හදාගන්න පුළුවන් අනන්‍යතාවයක්. මට මතක දෙය තමයි අපි 80 ගණන් වෙද්දී මතකයි බ්‍රේක් dance එනවා මයිකල් ජැක්සන් එහෙම එනවා ඊට පස්සේ ඔක්කොම ඉස්කෝල වල කට්ටිය බ්‍රේක් dance challenge තියනවා dance කරනවා එහෙම ඊපස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ ඔන්න කුම්ෆු එනවා මේ බෲස් ලී එනවා එතකොට අපි ඒවා අනුකරණය කරන්න ගන්නවා ඊට පස්සේ මම හිතන්නේ ඩ්‍රග්ස් එනවා ඊට පස්සේ හොඳේ. එතකොට මට මතකයි group සිටියා කියන්නේ කණ්ඩායම් ඉතින් ලොකු මෝටර් බයිසිකල් වල පාරවල් වල යනවා. මේවා තමයි අපිට තිබ්බ මේ කියන්නේ තාමත් කෙටි කාලයක් ඇතුළත වෙනස් වෙන වීරව හිතේ ඊට පස්සේ මම හිතන්නේ නාදුන නැතුව අකු වෙනවපත් වෙනවා කියන්නේ කාර්යව ආවා කියලා මේගොල්ලෝ අවුරුදු 3ක් ඇතුළත ඒක 89 වෙද්දී ඒකත් ඉවරයි. එහෙනම් අපි හැදෙද්දී හරිම අර ද්‍රවශීලී අනන්‍යතාවයක් තමයි අපිට තිබ්බේ. ඉතින් ඒකෙන් දම්ම මම හිතන්නේ මේ පදනම් විරෝධය ඊට පස්සේ මේ සම්ප්‍රදායත් එක්ක තිබ්බ සම්බන්ධය හරිම එක්තරා ආකාරයකට ලිහිල් සම්බන්ධයක් තමයි ඇතුලේ තමයි අපි හැදෙන්නේ. එතකොට ඊට පස්සේ ඒත් එක්කම තමයි මම හිතන්නේ අපි අපිට ගොඩක් ඒ කියන්නේ 90 විතර වෙද්දී දේශපාලනයේ අපි දේශපාලන විදියට සංවිඥානික වෙද්දී වම දකුණ දේශපාලනය වගේවත් එච්චරම ඒ වෙනස්කම් හරිම ලිහිල් වෙලා තිබ්බේ නැහැ. අඳුනගන්න අමාරු අමාරු කියන්නේ අපි හිතමු. තාප්ප කැඩිච්ච කාලේ. තාප්ප කැඩිච්ච කාලයක්. ඉතින් ඔය කාලෙම තමයි මං හිතන්නේ අපි අපිට තේරුණ එකක් තමයි අපේ ප්‍රශ්නවලට අපේ ගැටලු වලට අපේ ආශාවල් වලට මේ අපිට ඉස්සලා පරම්පරාවේ දේශපාලනය එතරම්ම ආමන්ත්‍රණය කරන්නේ නෑ වගේ එකක් තමයි තේරුනේ. ඒකත් එක තමයි ඉතින් අපි ගොඩක් මේ කාලේ මම හිතන්නේ කොළඹගේ සංවාදයත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අපි ඒ කියන්නේ දේශපාලනයට සම්බන්ධ වෙනවා ඊට පස්සේ එක්සන් ඩයිමන්ඩ් විදිහට අපි ගොනු වෙනවා ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ සුනිලයි කියන විසංයෝජන ව්‍යාපෘතිය මම හිතන්නේ ලංකාවේ මේ ගොඩක් ඒ කියන්නේ අර ජනප්‍රිය වෙන්නේ මේ කාරණාවේ යම් කිසි ආකාරයකට භාෂාවක් ඒක ඇත්තටම අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි ඒකට යම් කිසි විදිහකට භාෂාවක් ආවා ඒක ඇත්තටම සමාජයේ වෙමින් නවතුන දෙයක්. ඔහොම තමයි මම හිතන්නේ අපි මේ මෙහෙම කියන්න පුළුවන් නේද බුද්ධික දැන් අපේ પરම්පරාව කිව්වා හරියටම හරිය අර අපේ પરම්පරාවට සීමාවක් නැති වෙන්නේ ඒ ස්ථාවර භාවය නිසා ඒක පැහැදිලිව කියනවා. ඒ කියන්නේ සමහර අයට තමයි එතනින් ගැලවෙන්න පුළුවන්නේ අර අවිනිශ්චිත භාවයේ එක් භාවය සමග ජීවත් වීමට තියෙන හැකියාව කියලා. මේ සම්පූර්ණ එතකොට ඒකේ පැත්තේ තියෙනවා හැම ආධ්‍යාත්මික අදහසින් හිත බැලුවොත් ඒකට හොඳ දෙයක් එහෙම ඒ කැපැසිටි එක හැකියාවක් තියෙනවා. ඒතකොට සමහරට මේ ඔබේ પરම්පරාවට සිද්ධ වෙනවා හොඳින් හොන අරකින්. ඒ අවිනිශ්චිතකමත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඒක ඒකට අවශ්‍ය භාෂාවකුත් නිර්මාණය වෙන්න පටන් ගන්නවා නේද? ජීවත් වෙන්න බෑ ඒකට වෙන. මේක ඒක බඩෙන් දෙන්න අර අපි නිකන් වයිරස් ගාඩ් නැතුව එක පාන්කරණයකට මුහුණ දුන්නා වගේ තමයි මේ මේ ඒ අත්දැකීම අපිට තියෙන්නේ. නමුත් ඒ කියන්නේ අපේ විශේෂයෙන්ම අපි මේක ගෝලීය චිත්‍රය ආරම්භ කළොත් මේක ව්‍යුත්තාත්මකයේ මතුවීම සහ ඒක කලින් තිබ්බ කේන්ති අනු ඒ කියන්නේ සුපසාධක පැරණි ආර්ථික ව්‍යුහය කඩා වැටීම ඒක නිකන් ලංකාවට අදාළ දෙයක් නෙවෙයි මම කියන්නේ ලෝක පුරාම සිද්ධ වෙච්ච දෙයක් මේ මම හිතන්නේ මේකේ යම්කිසි යම්කිසි ආකාරයකින් ගෝලීයව මේ සිදුවෙච්ච දේ අපි ස්ථානගත කරොත් මේක 60 දශකයේ සහ 70 දශකයේ වගේ ලෝකේ පුරාම විහිදුණු සමාජ අරගල ගණනාවක් සිද්ධ වුණා මේ සමාජ අරගල මම හිතන්නේ ලංකාවේ අපි එච්චර ටිකක් ආගන්තුකයි මේකට මේ විශේෂයෙන්ම වාමාංශික කතාව වගේ එකක් ඇතුළත මොකද අපි සාමාන්‍ය විප්ලව කියලා හඳුනාගන්නේ 17 විප්ලවය ඊට පස්සේ පංච විප්ලවය වගේ නමුත් මේ සිදුවෙච්ච විප්ලවය ගැන තරම්ම අපිට මේ ලොකු සාහිත්‍යයක්වත් නැහැ මම හිතන්නේ මේ මේ විප්ලවය ඇත්තටම එමානුවෙල් ගොලස්ටින් මේක හඳුන්වනවා අමතක වූ අන්ගේ විප්ලවයක් කියලා. ඒකට හේතුව තමයි මේකේ විප්ලවයේ ඉදිරියට පැමිණෙන කට්ටිය ඔක්කොම ඒකට කලින් සමාජයේ අමතක කිරීම වලට වාජනයක් වාජනය වෙලා තිබ්බ මිනිස් කණ්ඩායම. අපි හිතමු ස්ත්‍රීන්, සංක්‍රමණිකයන්, ඒ වගේම ස්වදේශික ජනතාව, තරුණයෝ මේ වගේ කට්ටිය තමයි. මොකද මේ ඉස්සලා පරම්පරාවේ මැද්දේ හිටපු නැති අය කියන්නේ අර මේ සෙන්ට්‍රල් uh, ඒක නැති ගැටේ මොකද ඊට ඉස්සෙල්ලා પરම්පරාවේ තිබ්බ ප්‍රොජෙක්ට්ස් uh, වලදී ප්‍රධාන දේවල් තිබ්බා කියන්නේ පන්තිය ප්‍රධානයි එතකොට පන්තියේ ප්‍රශ්න විසඳලා තමයි අනිත් කට්ටියගේ ප්‍රශ්න විසඳන්නේ කියන්නේ ඊට පස්සේ අපි ගත්තොත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නය වගේ ගත්තොත් ඒක විසඳන්න නම් අපි ඉස්සෙල්ලා ජාතික රාජ්‍ය ගොඩනගාගෙන ඒ ප්‍රශ්න විසඳලා තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ විසඳගන්න ඕනේ. සහ ඒ වගේම මේ තිබ්බ සංවිධාන ව්‍යුහයත් හරිම කියන්නේ පිරිමි සංවිධාන ව්‍යුහ හරිම මධ්‍යගත ඔලිගසකේ විශාල සංවිධාන මේ සංවිධාන ආකෘති වලට ඇත්තටම ඒ වගේම මේ ආන්තිකකරණය වෙච්ච ගොඩාක් හිටියා. ඉතින් මේ කට්ටිය තමයි මේ 68 විශේෂ අරගල විදිහට ඊට පස්සේ ස්ත්‍රීවාදී අරගල විදිහට අපි දැන් අනන්‍යතා දේශපාලන ව්‍යාපාර කියලා හඳුන්වනවා සහ නවවාම දේශපාලනය කියලා හඳුනගෙන එන ව්‍යාපාර මේ මේ කට්ටිය තමයි මේ අරගලයට ඉදිරියට ආවේ. ඒගොල්ලෝ ආපු සටන් පාටත් මේ අධිකාරීත්වයට විරුද්ධ වෙන්න ඕනේ මේ සිරස් ව්‍යුහයන්ට විරුද්ධ වෙන්න ඕනේ අපි තිරස් සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ. ඒවා තමයි තිබ්බ සටන් පාඩ. මේ මේක කලාව දේශපාලනය හැම ශේෂ්ත්‍රයෙම ජීවන විලාසිතාවන් ජීවන ශෛලීන් ඒවත් දක්වාම දක්වාම උනා උදාහරණයක් විදිහට දර්ශනය පැත්තෙන් ඔය පශ්චාත් විවාදය වගේ කියන්නේ දෙරේඩා ෆූකෝ ලකාන් වගේ ඒ ධාරාවන්ගෙන් ඊට පස්සේ කලාව ඇතුලේ ඇන්ඩි වෝහල් වගේ කියන්නේ ජනප්‍රිය කලාව පැත්තෙන් ආපු මේ වගේ කට්ටිය තමයි මේ يعني මේක ඒත් එක්කම දකුණු ඇමරිකාව වගේ කියන්නේ ගොවියෝ අරගල කරන්න පටන් ගත්තා. ආජන්ටිනාවේ අතනම ගොවි අරගලේ ජයග්‍රහණය කළා ඒ කාලේ. මෙක්සිකෝවේ තිබ්බ ඒක අධිපති පාලන බිඳවන්නට සමත් වුණා. මේ වගේ විශාල අරගල ප්‍රමාණයක් නිර්මාණය වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට අපි හඳුන්වපු සම්භාව්‍ය දේශපාලන ආකෘතියෙන් බිඳ වැටෙනට වශයෙන්ම ඊට පස්සේ මම හිතන්නේ මේ ඒකට විශේෂයෙන්ම කේන්සියන් මොඩල් එක ධනවාදී මොඩල් එකත් බිඳ වැටුණා. ඒ වගේම සමාජවාදී ආර්ථික ක්‍රමයට සහ ඒකේ ගෙනාපු දර්ශනයකට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා. මොකද මේක අපි ඇත්තටම සමාජවාදී ධනවාදී කියලා මේක වෙන් කරලා අඳුනාගත්තට මේගොල්ලෝ පොදුවේ ලෝක දර්ශනයක් විදිහට ඒගොල්ලෝ පරිසරයට සම්බන්ධය සංවර්ධනය ගැන තිබ්බ අදහස ඊට පස්සේ මේ සංවිධාන ව්‍යුහ ගැන තිබ්බ අදහස නූතනත්වය ගැන තිබ්බ අදහස මේ දේවල් හරිම සමාන්තරයි සමාන්තරයි සහ ආර්ථිකය ගැන තිබ්බ අදහස දෙගොල්ලම උදාහරණයක් විදිහට දෙගොල්ලම හරිත විප්ලවය ඉතාමත් ඉහළින් පිළිගත්තා. ඊට පස්සේ මේ මේ ඇමරිකාවේ තේල ක්‍රමය, ෆෝඩ් ක්‍රමය වගේ වයිදී රුසියාවේ වැඩි වගේම ඉතාලම තිහලින් නගේ කරා අපි ගේම් දුන්නේ මේ වගේ ක්‍රම කිහිපයක්. ප්‍රොග්‍රෙසිව් කියලා. ප්‍රොග්‍රෙසිව් කියලා මේ වගේ වයි ඊට පස්සේ සාමූහික ගෝවිපලවල් ක්‍රමය බින දාලා රාජ්‍ය විසින් සම්පූර්ණ බලය යොදලා කාර්මිකකරණය කරලා ඊපස්සේ මේක මට මම නිකන් වෙන දෙයක් මතක් කරන්න කැමති ඔය රුසියානු විප්ලවයෙන් පස්සේ මුල් අවධියේ 1920 20 ගණන් වෙනකොට නාගරිකව හිටපු තරුණ පරම්පරා තරුණයෝ ඒ මුල් තිබිච්ච අදහස් ඇතුළේ තාම මුල් විප්ලවකාරී අදහස් ඇතුළේ ඒගොල්ලෝ ගම්වලට ගිහිල්ලා එක එක අමුතු අමුතු පරිශන කරන්න පටන් ගත්ත ඔය සාමූහික ජීවිතය සම්බන්ධ එක එක වර්ගෙම හදන්න පටන් ගත්තා ඕගොල්ලෝ එක එක જાති. නමුත් අත් වශයෙන් 30 ගණන්වල මේ ඔක්කොම විනාශ කරා මේ අර අර අර මට්ටම් කියනවා නෑ මේක තමයි ආකෘතිය කියන අදහසට ආව. ඒක මේවා අත් වශයෙන් ප්‍රගතිශීලී නෙවෙයි. මේ අපි යන්න ඕන පාර මේකයි කියලා අර තිබිච්ච විවිධත්වයට ඒ පරිශන විවිධත්වය සම්පූර්ණ විනාශ කරා. ඒ වයිත් පස්සේ තමයි අත් වශයෙන් තොරතුරු පවා එන්න පටන් ගත්ත කොච්චර විසංනාසයක් කරාද කියලා. ඉතින් මම මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය 60 ගණන් වල ඒ ව්‍යාපෘතියෙන් පස්සේ කේන්සියානු ආර්ථික මොඩල් එක සුබසාධන රාජ්‍ය වගේ එකට ලොකු චැලෙන්ජ් එකක් ආවා මම හිතන්නේ ඒ ධනවාදී ඒ කාලේ තිබ්බ ඉතාම තිහළ මට්ටමක ඒකට තවදුරටත් ඒ මොඩල් එකෙන් ඉස්සරහට යන්න බැරි වුණා සහ තිබ්බ ව්‍යුහ වලට තිබ්බ සුජාතක භාගය හැමදේම බිඳ වැටුණා බිඳ බිඳ වැටුණා සහ ඒකට ආර්ථික හේතුත් ගොඩක් තියෙනවා නමුත් සංස්කෘතික තලයක අඳුරගන්න පහසුයි මම හිතන්නේ ඒකේ ඒ ආපු අවකාශයේදී ගොඩනැගිල්ල කඩ දැම්ම කඩලා දැම්මා වගේ වැඩක් නෙමෙයි ගොඩනැගිල්ලක් ඔව් ඒකට සංයෝජන ව්‍යාපෘතිය එහෙම හැබැයි කම්ම නිකන් අපිට අඳුනා ගන්න පුළුවන් උපමා රූපිකව මේ ගොඩනැගිල්ල කඩ දැම් කඩා දැමීමේ ක්‍රියාවලියේ ටූල්ස් විදිහට නමුත් තිබෙන තියෙන ප්‍රශ්නය තමයි සුනිල් අයත් මත කරා වගේ දැන් කොහොමද අපි මේ ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් ඇතුළත් වෙලා හිටපු ගොඩනැගිල්ල කැඩුවට පස්සේ අපි මෙතනින් එහාට මොකද කියලා මොකද මේක එහෙනම් අපි මොනවා වුණත් අධිකාරී ව්‍යුහයක් වුණත් ඒක ඇතුළේ ඉද්දී මිනිස්සු විදිහට අපිට තියෙනවා යම්කිසි ආරක්ෂාවක්. ඒක අපිට හොඳටම තේරෙන අධිකාරී විහාරවල හොඳට හිටපු ඉඳා ඒක ඒක ඇතුලේ අපිට අනන්‍යතාවයක් තියෙනවා යම් කිසි ආර්ථයක් තියෙනවා හරිම නිදහසට වඩා හරිම මේ ආරක්ෂිත හැඟීමක් තියෙනවා නමුත් මේක කඩා විඳින මට පස්සේ අපි විවුර්ත වෙනවා මේ අති භයංකර නිදහසට ඒක කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ අපිට දැන් පිටිපස්සට ආපහු යන්නත් බෑ මොකද ඒක දන්නවනේ මොනවටවත් දන්නවා. දන්නවා ඒක. ඉවරයි අපිමත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා ඉවර කරන්නේ. නමුත් මෙතනින් එහාට කොහොමද යන්නේ කියලා ගැටලුව ඉතින් මම අපි කතා බහ මැද්දේ මේ වෙන මේක සමහරට කෙලින් සම්බන්ධ වෙන්න පුළුවන් සමහරට බුද්ධිග්ගයේ ක්‍රියාව ගවේෂණයට කොහෙදි හරි සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. මේ ලාල් හැගොඩ කියන අපේ මිත්‍රයා කවියෙක් සහ චාරුක් ශිල්පියෙක් යත් අමුතු අමුතු දේවල් විශේෂයෙන්ම පරිසරය හා සම්බන්ධ හුඟක් වෙනස් ආකාරයක සංවේදනයක් තියෙන මම දන්න ලංකාවේ එකම කවියා පරිසරයට තමන්ගෙම එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තමන්ගෙම දිගුවක් විදිහට සලකන. ඒක වෙන එකක් මේ ඕක තියෙනවා මේ ගංගවක්ති ගලන තැන කියන කවි පොතේ කවි ගණනාවක් තියෙනවා මේ ඊට පස්සේ බහුජාතික සමගම් වලට විරුද්ධව ඒ කියන මහා විශාල ප්‍රහාරයක් විදිහට මේ කුඩා ගොවියෝ සාමාන්‍ය ගොවියෝ කෘෂිකර්ම විනාශ වීම ප්‍රශ්න. ඒතර ඒවා එක එක තලයකදී එහෙම වෙන එක හොඳයි කියන එකත් අර ඔබ කියන මේ කතිකාව ඇතුලේ තියෙනවා මේ දැන් අපි මොඩර්නයිස් වෙන්න ඕන අපේ කෘෂිකර්මයේ ඉහළ තාක්ෂණික මට්ටමට ගේන්න ඕන ඒක මේ පුංචි ගොවියන්ට කරන්න ඕන වැඩක් නෑ ඒක විශාල ආයෝජනයන් කරමින් අපි කොම්පැනි මෙතන කැඳවන්න ඕන ආදි වශයෙන් දැන් ඉතින් මේකේ කවි කවි දෙකක් තියෙනවා ওই තේමාව ඇතුලේ. එකක් ඉස්සරහගේ කලින් කවි පොතක තිබෙච්ච එකක් තියෙනවා PL 480 කියලා. <laughs> පැහැදිලි. නමුත් මම මම කියන්නේ කැමති අඳගොවි කියලා කවියක් තියෙනවා. ටිකක් දිගේ එකක්. නමුත් මේක උත්ප්‍රාසය නිසා තවත් හේතු නිසා මම කියවන්න කියවන්න කැමතියි මේ මේක සහෘදෙත් සමග බෙදා හදා ගන්න. අඳගොවි ආයිබෝවන්න. ඔටුන්නක් දමා ඔලුවට එන මුරිච්චි තද කෙරු පිලිස්සුණු පිටේ රත්තරණින් රන් පච්චය කෙටු ගොවි මිස අඳ ගොවි නොවේ දෙයම් පල්ලා අඳ නොවේ ට්‍රැක්ටර් මවන කොම්පැනිවල පැවැත්මට ට්‍රැක්ටර් ගෙන්වන එතුමන්ලගේ සතුටට ඊයේ කරන එතුමා කිරිසිලා දකින ගොවි මිස අඳ ගොවි නොවේ අම්මා පල්ලා අඳ නොවේ වී සොච්චමක් ලැබෙයි පින් සිද්ධ වේ පොහොර මවන කොම්පැනිවල පැවැත්මට පොහොර ගෙන්වන එතුමන්ලගේ සතුටට පොහොර දමන එතුමන් කිරි සිනා දකින වල්නාශක මවන කොම්පැනිවල පැවැත්මට වල්නාශක ගෙන්වන එතුමන්ලගේ සතුටට වල්නාශක ඉහින එතුමන් කිරි සිනා දකින කෘමිනාශක මවන කොම්පැනිවල පැවැත්මට කෘමිනාශක ගෙන්වන එතුමන්ලගේ සතුටට කෘමිනාශක ගහන එතුමන් කිරි සිනා දකින තොග තොග වෙළඳාම කරන කොම්පැනි වල පැවැත්මට අලෙවි කරන එතුමන්ලගේ සතුටට වී කිලෝ කර මනින එතුමන් කිරිසිනා දකින ගොවි මිස අඳ ගොවි නොවේ බුදුන් පල්ලා අඳ නොවේ වී සොච්චමක් ලැබේ පින් සිද්ධ වෙයි ගොවියෝ කියන කම්කරුවෝ අපි අඳුර නැති වුණාට ලෝක කෘෂිකර්ම මැෂිමේ හොඳ ඇනවෙමු අපි මඩ තැවරුණාට ලෝක සාගිනි නිවන ජලකඳයි අපි නියගිට පිච්චුණාට ගොවි මිස අඳ ගොවි නොවේ නේත්‍ර පල්ලා අඳ නොවේ වී සොච්චමක් ලැබෙකින් සිද්ධ වේ බුද්ධික අත්වශයෙන් අපි දන්නේ මොකද අපේ කතාව බොහොම කෙටි කාලයක් අපිට මේ බලවට ගිහිල්ලා විනාඩියක් විතර තියෙනවා අපි ඊගාව මම හිතන අපිට එකතු වෙලා කතා බස් කරන්න ඕන යන්න අපිට යම්කිසි ඉඩක් වචනක් කියලා කියලා අපි වැඩසටහන නිමා කරමු. ඔව් මම හිතන්නේ අපි මෙතන කතා කරලා නවත් නවත් දෙන්න ගත්තොත් අපි ඉන්නේ ඇත්ත වශයෙන්ම දැන් එක්තරා විදිහකට විශාල විවර වෙච්ච ලෝකයක. එතකොට අපිට මෙතනින් ඉස්සරහට කොහොමද යන්නේ කියන එක විුක්ත ප්‍රශ්නයක්. කියන්නේ අපි ඒකින් කොහොමද නිර්මාණශීලීව මේ විවර වෙච්ච ලෝකේ ඉස්සරහට යන පාර හදාගන්න කියන එකට සාකච්ඡාව තමයි අභියෝගය. ඒක තමයි අභියෝගය. ඒත් වශයෙන් අර එක පැත්තකින් පැරණි සිහින, පැරණි ලෝකේ, පැරණි ලෝකේ ගැන හිතපු විදුයි ආකෘති ඔක්කොම බිඳ වැටලා ඉවරයි. ඒවා අපව ගොඩනගන්නට බෑ. එතකොට බුද්ධිකත් කියන වගේ අපි ඉස්සරහ විශාල අභියෝගාත්මක ලෝකයක් තියෙන අපි නොදන්න පාරවල් තියෙන. කවදාවත් ගිය නැති පාරවල් තියෙන. එතකොට මේ පාරවල් අපිම සොයාගෙන යා යුතු අභියෝගයක අපිත් මුළු මනුෂ්‍ය වර්ගයාගත් ඉන්න තැනක අපි ඉන්නේ. ඉතින් අපි ඒ ගැන අපි නැවතත් මිතුරනි අපි කල්පනා කරන්න පටන් ගමු. ඔබටත් ආරාධනා කරනවා. ඒ වගේම අද අපි වැඩසටහන නිමා කරන්න කලින් ස්තුති කරන්න ඕන ඉඳුනිල් උපමාලිකා අපිට තාක්ෂණයෙන් සහයෝගය දුන්නා. ඔබ සියලු දෙනාට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. City Chair චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක